අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෝහය නම් වූ ධර්මතාවය. තථාගතයන් වහන්සේ දේශනා කරනු ලබනවා යම්කිසි භාවනා යෝගියෙක් යම්කිසි පින්වතෙක් ලෝභය, ద్వේෂය, මෝහය කියන මේ තුන් ආකාර ධර්මතාවයකින් එකක් ප්‍රවීණ කරයි නම් ඒ ධර්මය ඒ ක්ලේශය නිට්ටාවටම ඉවත් කරයි නම් ඒකාන්ත වශයෙන්ම එයා අනාගාමි ඵලයටපත් වෙන බවත් අරියත් මාර්ගයට වැටෙන බවත් තථාගතයන් වහන්සේ දේශනා කරනසේක. එනම් මේ මෝහය කියන එක අපගේ ජීවිතයේ මොනතරම් විශාල වශයෙන් වෙලාගෙන තියෙනවද මේ මුලාව ඇති වෙන්නේ මොන විදියටද මුලාව අපගේ චරිත ජීවිතය තුළ අඳුනාගන්නේ කෙසේද කියන අවබෝධය ලබා ගැනීම තාපසයෙකු සතු විශාල වගකීමක්. ඒ නිසා තමයි මේ මෝහය කියන ධර්මතාවය පිළිබඳ විද්‍යාව දැනගත යුත්තේ. මෝහය පිළිබඳ විශාල ධර්මකාරණා රාශියක් තිබුණත් ඒකේ විශේෂ කාරණාව තමයි මෝහය ආකාර දෙකකින් ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි මෝහය අවිද්‍යාව කරනකොටගෙන ක්‍රියාත්මක වීම. අනිත් එක තමයි මෝහය විද්‍යාව කරනකොටගෙන ක්‍රියාත්මක වීම. මාහට මෙවැනි ඥානයක් ඇත මාහට ප්‍රඥාව ඇත මාහට ශ්‍රේෂ්ඨ ගුණාංග ඇතයි කියන විද්‍යාව කරනකොටගෙන ඇතිවෙනා දෙයත් මෝහයක් කොට තමයි සැලකන්නේ. ඒ වගේම කිසිම විද්‍යාත්මක භාවයක් නැතුව ප්‍රඥාවක් නැතුව සසරේ ඉපදීම පිණිස දුක පිණිස කටයුතු වල නිරත වීමත් මෝහයක් ලෙස තමයි භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ. එහෙනම් මේ මෝහය නාමයක් රූපයක් තුලින් අටගන්නේ කොහොමදයි කියලා බලනකොට අපේ ප්‍රඥාවට ගෝචර වෙනවා පටවියාපෝ තේජෝ වායෝ කියන මේ සතරමා භූතයා ඒකරාශි වෙන ඒ සතරමා භූතයා ඒකරාශි වෙලා නිර්මාණය කරන සෑම වස්තුවක් තුළම මේ මෝහය පවතිනවා ගස නම් මෝහයක්. මක් නිසාද සතරමා භූතය නොදක ගස දකින්නා මෝහය දකින්නේය. ඒ වගේම ගසේ අලංකාරය දකින්නා ඒ ගසේ රූපය දකින්න නැතුව ඒ ගසේ තියෙන සතරමා භූතය දකින්න නැතුව අලංකාරය දුටු හේයින් අලංකාරය නම් වූ මෝහයට මුලාවන්නේය. ඒ ගස තුළින් යම්කිසි විද්‍යාවක් දැක්කනම් සතරමා භූතය නොදක විද්‍යාව දුටු හේයින් එයා ඒ තුලින් මෝහයටපත් වෙන්නේය. ඒ වගේම තමයි සාකයක් මේ ලෝකයේ පවතිනා වූ ක්‍රියාවලිය ඒ තුල තිබෙනා වූ කරුණාකාරණා මෙනෙහි කිරීම තුලින් සතරමාම් භූතයා දුටුවා සේස් නවතින් නැතුව එයා කරුණු රාශියකට මැදි වුණ නිසා විශාල සාකච්ඡාවකට මැදිහත් වුණ නිසා ඒකත් මෝහයක් ලෙස සැලකෙනවා එනම් මේ ලෝකයේ මෝහය කියලා කියන්නේ සෑම නාමයක් රූපයක්ම වෙලාගෙන තියෙනා වූ ධර්මතාවය. එහෙනම් අපි දන්නවා ආකාශයේ තියෙන නිල් පාට ආකාශයෙන් වෙන් කරන්න බැරි බව. වාතයේ තිබෙන අණු ටික වාතයෙන් වෙන් කරන්න බැරි බව. මක්නිසාද වාතය නිර්මාණය වෙලා තියෙන්නේ අණු වලින්. ඒ ටික අයින් කරුවාම එතන වාතයක් නොතිබෙන තරම්. එහෙනම් ආකාශ ධාතුව ඇති වෙලා තින්නේ අවකාශය කරනකොටගෙන. එහෙනම් ආකාශය අයින් කරුවාම එතන අවකාශයකුත් නැහැ ආකාශයකුත් නැහැ. එහෙනම් මෝහය කියලා කියන මේ ධර්මතාවය පඨවි ආපෝ තේජෝ වායෝ මැදිහත් කරගෙන මුලා කරගෙන නිර්මාණය වූවක් නම් මෝහය අයින් කරන්න සතරමා භූත අයින් කළ යුතුයි. සතරමා භූත අයින් වෙච්ච තැන මෝහය අතුරුදාන් වෙලා ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ හරියත් ඵලයටපත් වෙච්ච රාතන් වහන්සේ තුල මෝහය නොපවතින බව. කුමක් හේතු නිසාද උන්වහන්සේ සතරමා භූතය ඉවත් කරලා පුද්ගල ස්වභාවය අතුරුදාන් වෙලා නාම රූප ධර්මතාවය අතුරුදාන් වෙලා ඇලීමේ ගැටීමේ ස්වභාවය අතුරුදාන් වෙලා එහෙනම් යම්කිසි කෙනෙක් මේ ලෝකේ ජීවත් වෙනකොට සතරමා භූත නම් වූ ඒ ධර්මතාවය තුළින් ලෝකේ දකින්න පුළුවන් නම් එයා මෝහය අයින් කරපු කෙනෙක් බවට ස්ථිරයි. ඒ වගේම සතරමා භූතයත් අයින් කරන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම එයා මේ ලෝකයේ මුලාව නම් හෝ ධර්මතාවයේ නිට්ටාවටම ප්‍රහීන කරපු කෙනෙකුට සමානයි. එහෙනම් අරියත් මාර්ගයටපත් වෙන්න අනාගාමි ඵලයටපත් වෙන්න මෝහය ඉවත් කෙරුවොත් ඇති. හැබැයි ඉවත් කළාට ඒ ඉවත් කරපු ස්වභාවය Taman තුල පවතිනවා. අපි දන්නවා ගෙයක බඩමුට්ටු අස් කරනකොට යම් යම් ස්ථාන වලට ගියාම එතන අඩි 3ක් විතර පළලට අඩි 6ක් විතර දිගට අතු ගන්න නැතුව දූවිලි තියෙනවා නම් අපි ස්ථිර වශයෙන්ම දන්නවා මෙතන ඇඳක් තිබුණ බව. එහෙනම් වර්ගංගල් 4 4 වාගේ කොටු හතරක් තියෙනවා මැද ඔක්කොම හොඳට අතු ගාලා පිරිසිදු කරලා තියෙනවා. ඒ තැන දැක්කාම අපි දන්නවා මේසයක් තිබුණ බව. එහෙනම් අඩි එකමාරක පරතරයක වර්ග හඟලක් වාගේ තියෙන ප්‍රමාණයට ප්‍රමාණයක් විතරක් දූවිල්ලෙන් පිරලා තියෙනවා අපි දන්නවා මෙතන පුටුවක් තිබුණ බව. එහෙනම් මේ ලෝකයේ සෑම දෙයක්ම ඉවත් කළාම ඉවත් කරපු ස්ථාන ඉවත් වූ ස්වභාවය පවතිනවා. එහෙනම් මේ ස්වභාවය තමයි මේ මෝහයේ තියෙන අරියත් ඵලයට ඉවත් කළ යුතු ස්වභාවය. තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව යම්කිසි කෙනෙක් මේ ලෝකේ නාම රූප දකින්න නැත්නම් එයා මේ ලෝකේ දකින්නේ සතරමා භූතනම් සතරමා භූතනම් වූ ධර්මතාවය දකිනවා. ඇත්තටම මේ ලෝකේ සතරමා භූතයක් නැහැ. අණුවල එකතුවක් පවතිනවා. අණුවල එකතුවට කලින් පීඩනයක් පවතිනවා. පීඩණයට කලින් තෙරපීමක් පවතිනවා. තෙරපීමට කලින් මොකවත් නැහැ අවකාශයක් පවතිනවා. කුමක්වත් නැහැ කියන ස්ථානය තුල සියල්ල නිර්මාණය වී ඇති මේ පරම සත්‍ය දකින්න පුළුවන් නම් එයා තමයි මුලාවෙන් නිදාස් වෙච්ච ආර්ය ශ්‍රාවකයා. එහෙනම් අපි මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ කිසිවක් නැත කියන ඒ පරම සත්‍යයට සමවැදිලා කිසිවක් නැති තැන සියල්ල ඇතයි කියන මානසිකත්වයෙන් ජීවත් වෙන්න පුළුවන් නම් එයා තමයි මේ භවයේ මේ ස්ථානයේ අනාගාමී ඵලයට ඉමිකම් කියන විඥාණය. එනම් මෝහය අපට අයින් කරන්න බැරි தත්ත්වයේ උදා වෙලා තින්නේ මෝහය ඕනෑම නාම රූපයක් මට්ටම් 32කින් වෙලාගෙන තියෙන නිසා. අපි කියනවා පුද්ගල ස්වභාවයක් නැහැ, සත්වයක් නැහැ කියලා. එහෙනම් සත්වයකුත් නැති පුද්ගලයෙකුත් නැති ස්වභාවයක් පවතින බව අපි පිළිගන්නවා. එහෙනම් අපි මේ මෝහය අයින් කරන්න ගියාම එක්තරා මට්ටමකින් අයින් කරලා අපි හිතනවා මෝහය මං අයින් කරා. එහෙනම් කෝ අනාගාමි ඵලය ඒ අනාගාමි අභිඤ්ඤා ඥාණය කෝ මොකවත් නැහැ. එහෙනම් අපි මේ මෝහය අයින් කරන්න දක්ෂ වෙලා තියෙන්නේ එක්තරා මට්ටමක. කොටස් 32ක එකතුවක් පමණයි මෙතන තියෙන්නේ පුද්ගලයෙක් සත්වයක් නැහැ කිව්වාම පුද්ගලයා සත්වයක් නැති ස්වභාවයක් පවතින බව පිළි අරගෙන ඉවරයි කොටස් 32ක් පවතින බව පිළි අරගෙන ඉවරයි නාමයක් රූපයක් නැති පුද්ගලයෙක් නැති කොටස් 32ක් කිව්වාම මේ කොටස් 32කට නාම 32ක් නැද්ද රූප 32ක් නැද්ද එහෙනම් එයා එකක් නැහැ කියලා කියන්න 32ක් තියෙන බව පිළිගන්නවා එහෙනම් මේ මුලාව යම්කිසි කෙනෙකුට අවබෝධ කරන්න පුළුවන් නම් එයා සෝවාන් ඥානයේ සකු르දාගාමි ඥානයේ අභිභවාගෙන ගිය අනාගාමි ඥානයට සමවැදිච්ච ආර්ය උත්තමයෙක් බවට පත් වෙනවා. එනම් මේ මෝහය අයින් කරනවායි කියලා කියන්නේ එයා සෝවාන් සකු르දාගාමි කියන ඥාන දෙකට එයාගේ ඥානයක් තිබිය යුතු කෙනෙක් වෙන්නට ඕනේ. මේ සෑම රූප කලාපයක් පින්ඩයක් ගත්තාම වස්තුවක් නාමයක් රූපයක් ගත්තාම මේක තුළ තියෙන මුලාවේ මට්ටම් මෝහයේ මට්ටම් 32ක් එයා ඉසල්ලාම තේරුම් ගන්න ඕනේ. පටවි ස්වභාවය අයින් කරන්න ඕනේ. ආපෝ මෝහය අයින් කරන්න ඕනේ. වායෝ මෝහය අයින් කරන්න ඕනේ. තේජෝ මෝහය අයින් කරන්න ඕනේ. එතකොටයි මෝහය යම්කිසි මට්ටමකට අයින් වෙන්නේ. මොකද්ද මේ පටවි මෝහය කියලා කියන්නේ? පුද්ගලෙද්දියා දැක්කාම පුද්ගල ස්වභාවයක් නැහැ. සතෙක් නැහැ, මිනිසෙක් නැහැ. කොටස් 32යි කියලා කිව්වාම එයා පිළිගන්නවා මෙතන පුද්ගලයෙක් කියලා කෙනෙක් නැති බව, සත්වෙක් පුද්ගලයෙක් නැති බව. ඒ කියන්නේ එයා පටවි ස්වභාවයේ මෝහය අයින් කළා. නමුත් පටවියක් නැති ස්වභාවයක් නැති කෙනෙක් ඉන්නවා. ඒ කොටස් දෙක තුලින් යා නිර්මාණය වෙලා ඉන්නවා කියන විශ්වාසය යා තුල තියෙනවා. අපි දෙවියෝ නැහැ කියලා කියන්නෙම දෙවියා කියන්නේ කවුද කියන එක දැනගෙන ඉන්න නිසා. එහෙනම් පොල්ගස් අපේ රටේ නැහැ කියලා කියන්නේ රටේ නැත්නම් එයා පොල්ගා දැනගත්තේ කොහමද? එහෙනම් පොල්ගා තිබිලා තියෙනවා පොල්ගා අඳුරනවා. පොල්ගා එයා හොඳටම ිතවත්ව පොල්ගාත් එක්ක ගනුදෙනු කරලා තියෙනවා. එහෙම නැත්නම් පොල්ගස් නැහැ කියලා කියන්න පොල්ගායේ උස ප්‍රමාණය, අතු ප්‍රමාණය, ඒකේ ඇදෙන ගෙඩි ප්‍රමාණය, පීඩන ක්‍රමවේදය මේ හැම දෙයක්ම දන්න නිසා තමයි එයා ස්ථීර වශයෙන්ම කියන්නේ පොල්ගස් නැති බව. එහෙනම් පුද්ගලයෙක් සත්වයක් නැහැ කියලා කියන්න නම් එයා පුද්ගලයෙක් සත්වයක් පිළිබඳව දැනගෙන සිටිය යුතුයි. එහෙනම් යම්කිසි කෙනෙක් දිහා බලලා මෙයා පුද්ගලයෙකුත් නෙමෙයි සත්වයෙකුත් නෙමෙයි මිනිසියෙකුත් නෙමෙයි එහෙම ස්වභාවයක් නැහැ කියලා කියනවා නම් එහෙම ස්වභාවයක් තියෙන බව එයා පිළිගන්නවා. එහෙම ස්වභාවය එයා විශ්වාස කරනවා. ඒකට සාපේක්ෂවයි කියන්නේ එහෙම ස්වභාවයක් තියෙනවා. හැබැයි මෙතන කොටස් 32ක් තියෙනවා. මෙතන ඒ කියන සත්වයා පුද්ගලයා නැහැ කියලා. ඒ කියන්නේ එයා ඊළඟ මට්ටමේ මුලාවට අවු වෙලා <laughs> එහෙනම් මේ ලෝකේ පවතින මෝහය අයින් කරන්න එයා ආපෝ මට්ටමේ මෝහය අයින් කරන්නට ඕනේ. ආපෝ මෝහය අයින් කරපු ඒ උත්තමයා තාම අනාගාමී උනේ නැහැ. තාම එයා සෝවම් ඵලයේ ඉන්නේ. එහෙනම් ආපෝ මට්ටමිනුත් මට මේ සෝවම් ඵලයෙන් එයාට යන්න බැරි. ඇයි? භාග්‍යතුන් වහන්සේගේ අභිනන්දන සූත්‍රයට අනුව අනාගාමි ඵලය ඒ අනාගාමි ඥාණය මාගේ විඥානයේ උදා වෙන්නේ නැත්තේ ඇයි කියලා බලනකොට එයාට තේරෙනවා පුද්ගලයෙක් සත්වයක් නැහැ කියලා මං කිව්වාට ඒ නැහැ කියලා හැමදාම කියනවා ඒක ඔප්පු කරන්න හදනවා හැමෝම ඒක පිළිගත යුතුයි කියලා බලාපොරොත්තු වෙනවා මේ කියන්නේ වායෝ මට්ටමින් තාම පුද්ගලයා සත්වයා ඉන්නවා කියන විශ්වාසය තියෙනවා ඒ නිසා තමයි ඔප්පු කරන්න මෙච්චර දඟලන්නේ පුද්ගලයෙක් නැත සත්වයෙක් නැත කොටස් 32ක පමණක් ඇත මේ පරම සත්‍ය විශ්වාස කරන්නයි කියලා යමෙක් කියනවා නම් ඒ කට්ටියත් මේක විශ්වාස කරන්න ඕනේ කියලා බලාපොරොත්තුව මෙයා තුල තියෙනවා එහෙනම් පුද්ගලයෙක් සත්වයක් බැරි වෙලාවත් මේගොල්ලෝ විශ්වාස කරයි. එහෙනම් මම දන්න තේ මේගොල්ලෝ නොදැන ඉන්න ඉඩ තියෙනවායි කියන ඒ සැකේ නිසා මෙතන සත්වයක් නෑ මෙතන සත්වයක් නෑ කියනකොට මේගොල්ලන්ට තේරෙනවා එහෙනම් මේ කියන සත්වයා කවුද කියලා. පුද්ගලයෙක් සත්වයක් නැත්නම් පුද්ගලයෙක් සත්වයක් ඉන්න බව නැති බව කියන්න කෙනෙකුත් නැති වෙන්නට ඕනේ. එහෙනම් මේ ලෝකේ පුද්ගලයෙකුත් නැහැ, සත්වයෙකුත් නැහැ. ඒ බව කියනවා නම් කියන්න එක්කෙනෙක් ඉඳලා එහෙනම් පුද්ගලයා සත්වයා ඉන්න බව නැහැ කියලා කියනකොටම ඔප්පු වෙලා ඉවරයි කියන කෙනා ඒ පුද්ගලයා සත්වයා බවට පත් වෙලා ඉවරයි. එහෙනම් මේක අවබෝධ වෙනකොට තමයි එයාට තේරෙන්නේ ආලෝකය නම් වූ චේතනාවල මේ පුද්ගල ස්වභාවය තියෙනවා, මෝහය තාම පවතිනවා කියලා. මේ මෝහය අවබෝධ කරගෙන චේතනාවලින් නිර්මාණය වෙන්නා වූ මෝහය එයා අයින් කරනවා. ඒ කියන්නේ පුද්ගලයෙක් ඉන්නවා කියලා කියන්නේත් නැහැ. පුද්ගලයා නැතයි කියලා කියන්නේත් නැහැ. තථාගතයන් වහන්සේ ළඟට බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා ආනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ නිර්වාණ තරලයක් කියලා එකක් ස්ථිර වශයෙන්ම පවතිනවාද කියලා. එහෙමයි බ්‍රාහ්මණය නිවනත කියලා තලයක් පවතිනවා. භාග්‍යතුන් වහන්සේ නිර්වාණය කියලා සැබවින්ම තලය පවතිනවාද නැත බ්‍රාහ්මණය එහෙම එකක් සැබවින්ම නැහැ කියලා. ඒ කියන්නේ ඇත කියලා කියන්නේත් නැහැ නැත කියලා කියන්නේත් නැහැ. මේක තමයි තථාගතයන් වහන්සේ තුළ මෝහයක් නොතිබුණා කියන එකට එකම සාක්ෂිය. නමුත් අපි නැතයි කියලා කියන්න ඔප්පු කරන්න වෙස වෙනවා නම් නෑ කියන ධර්මතාවය ඔප්පු කරගන්න විශාල කරුණාකාරණා පාවිච්චි කරනවා නම් එච්චර මහන්සි වෙන්නේ ඒක තියෙන නිසා ඒක නෑ කියන එක ඔප්පු කරගන්න නේද? ඒක සැබවින්ම නැත්තම් මොකටද මහන්සි වෙන්නේ? නෑ කියන දේ නෑ කියලා කියන්න මොකටද මෙච්චර දුක් විඳින්නේ? තියෙන දේ නෑ කියන්නයි දුක් වෙන්නේ. ඒක එයාගේ තර්කයෙන් එයා විඳින වේස මාංශයෙන් ඒක ඔප්පු වෙලා ඉවරයි. එහෙනම් මේ අවබෝධය ඇති වුණාම මෝහය නම් වූ ධර්මතාවය මේ නාම රූපවල පවතින ක්‍රමවේදයට තේරෙනවා. අනිත්‍යතාවයේ ධර්මතාවය කියනවා නම් ඒ අනිත්‍ය වෙන්න වස්තුවක් තියෙන්නට ඕනේ. වයසට යන ස්වභාවය තේරුම් ගන්න, ලෙඩ වෙන ස්වභාවය තේරුම් ගන්න, ඉපදෙන ස්වභාවය තේරුම් ගන්න, මරණයටපත් වෙන ස්වභාවය තේරුම් ගන්න පුද්ගලයක් ස්වභාවයක් සත්වයක් නැත්නම් මේ ධර්මතාවය තේරෙන්නේ කොහොමද? එහෙනම් ඉපදීම වයසට යෑම ලෙඩවීම මරණයටපත් වීම කියන මේ සතරමා නිමිති දකින්නේ පුද්ගල ස්වභාවයක් පවතින නිසා. එහෙනම් මේ ලෝකේ සෑම නාමයක් රූපයක් ගත්තාම ඒ සෑම නාමයක් රූපයක් මැදිලා තින්නේ මෝහ 32ක් කරනකොටගෙන ලෝභ 32ක් කරනකොටගෙන ద్వේස 32ක් කරනකොටගෙන එහෙනම් ලෝභ දේශ මෝහ කියන තුන් ආකාර ධර්මතාවය අයින් කරන්න අපට කිසිම පුළුවන් කමක් නැහැ ඒ ධර්මතාවෙන් තමයි මේ ලෝකේ හැම නාමයක් රූපයක් මැති වෙලා තියෙන්නේ අපි විද්‍යාවට ගැඹුරෙන් ප්‍රඥාව යොමු කරලා බලනකොට මේ ලෝකයේ ත්‍රිපරිවට්ටං යාව නිබ්බාණං කියලා කියනවා. එහෙනම් ඒවන් ත්‍රිපරිවට්ටං කියලා භාග්‍යතුන් වහන්සේ කියන මේ ධම්සප්පවතින් සූත්‍රයේ මොකද්ද මේ ධම්මපදයෙන් අර්ථවත් කරන්නේ? මේ ලෝකයේ හැම දෙයක්ම තුන් ආකාරයට පවතිනවා. ත්‍රිත්වය ගැන උන්වහන්සේ ත්‍රිපිටකයේ දේශනා කරනවා. එහෙනම් ධම්සක් පැවතුම් සූත්‍රයේ කියන මේ ත්‍රිපරිවට්ටම් කියලා කියන තුන් ආකාර ධර්මතාවය මොකද්ද? අත්තිකල මතාන යෝගය, කාමසුකල්ලිකාන යෝගය, මජ්ක්‍ධිමා පටිපදාන යෝගය. එහෙනම් මේ තුන් ආකාර පටිපදාන යෝගය කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ මේ ලෝකේ සෑම රූප පිණ්ඩයක්ම රූප කලාපයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ අණු වලින් එහෙනම් මේ රූප පිණ්ඩ රූප කලාප කියලා කියන මේවා අරන් බලනකොට මේකේ ඉලෙක්ට්‍රෝන ස්වභාවයක් තියෙනවා පෝට්‍රෝන ස්වභාවයක් තියෙනවා නියුට්‍රෝන ස්වභාවයක් තියෙනවා එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන පෝට්‍රෝන නියුට්‍රෝන කියලා කියන මේ ස්වභාවයන් තුන තමයි මේ මෝහ ලෝභ ද්වේෂ කියන ස්වභාවයන් තුන ද්වේෂය කියන්නේ ඉලෙක්ට්‍රෝන ස්වභාවය ලෝභය කියලා කියන්නේ පොට්‍රෝන ස්වභාවය මෝහය කියලා කියන්නේ නිවිච්ච ස්වභාවය මොකවත් අවබෝධ වෙන්නේ නැති ස්වභාවය නියුට්‍රෝන ස්වභාවය එහෙනම් ඉලෙක්ට්‍රෝන පොට්‍රෝන නියුට්‍රෝන වලින් මේ ලෝකයේ හැම රූප පිණ්ඩයක්ම කලාපයක්ම නිර්මාණය වෙච්ච නිසා සෑම නාම රූපයක්ම මේ ස්වභාවයන් තුන උසුලාගෙන ඉන්න නිසා ඒ ඉලෙක්ට්‍රෝන ස්වභාවය ඇති උනේ දෙතිස්මා තලෙන් නිසා ඒ පොට්‍රෝන ස්වභාවය ඇති උනේ දෙතිස්මා තලෙන් නිසා මෝහය නම් වූ නියුට්‍රෝන ඇති උනේ දෙතිස්මා තලෙන් නිසා සෑම ධර්මතාවයක්ම කාරණා 32ක් කුසලමින් පවතිනවා. द्वේෂය අයින් කරන්න කැමැති උත්තමයා द्वේෂය නිර්මාණය වෙච්ච සමීකරණ අවබෝධ කරගත යුතුයි. ද්වේෂය මේ නාම රූප වල පවතින ක්‍රමවේදය අවබෝධ කරගත යුතුයි. පසුව මට්ටම් 32කින් පවතින ක්‍රමයේ තේරුම් අරගෙන එක එක ක්‍රමවේද ගලව ගලව යනකොට ක්‍රම 32 ගැලවෙනකොට ද්වේෂය අතුරුදාන් වෙලා මේ ලෝකයේ කවදාවත් ද්වේෂය කියන කයට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ද්වේෂය විඥාණයෙන් නිට්ටාවටම තුරන් වෙලා එයා අනාගාමි ඵලයටපත් වෙච්ච තථාගත ශ්‍රාවකයෙක් වෙනවා. එහෙනම් ලෝභය අයින් කරන්න උත්සාහ කරනකොට එයා ලෝභය ඉස්සල්ලාම හඳුනා ගන්නට ඕනේ. පවතින ස්වභාවය හඳුනා ගන්නට ඕනේ. දෙතිස්මා තරලයේ කම්පණයෙන් ඇතිවෙච්ච ලෝභයේ කොටස් 32 හඳුනා ගන්නට ඕනේ. එහෙනම් ලෝභය ආකාර 32කින් පවතින බව දැනගෙන එක එක ආකාරයකින් අයින් කරනකොට තමයි ලෝභය නිත්‍යවට අයින් වෙන්නේ. එහෙම නැත්නම් ලෝභ දේශ මොහ අයින් කරපු උත්මේක අපට කවදාවත් මේ ලෝකයේ දකින්න ලබන්නේ නැහැ. ලෝභය කෙසේ දත්තරියේ කියලා අහනකොට සියල්ල අත්තරියා ලෝභය මට ප්‍රත්‍යක්ෂ වුණා කියලා කියනවනම් ඒ සියල්ල අත්තරියා ලෝභය ප්‍රත්‍යක්ෂ වුණා කියන එක කියනවා කියලා කියන්නෙම ප්‍රත්‍යක්ෂ වුණා කියන ඒ ඥාණයට යා ලෝභ වෙලා ඉන්නවා ඒක තමයි අත්තරලා නැහැ සියල්ල අත්තරියා ඒ නිසා මම ලෝභය නැති කළා ලෝභය නැති කරන්න සියල්ල අත්තරියා කියන මාන්නය තාම අල්ලාගෙන ඉන්නවා ඒ කියන්නේ තාම ලෝභය පවතිනවා ලෝභය අත්තරිය නිදුකානනී ඔබ වහන්සේ ලෝභය අත්තරියේ කොහොමද කියලා අහනකොට ලෝභය කියන්නේ කුමක්දයි මට කියාපන්න ඒ විට මම ලෝභය අත්තරියේ කෙසේදයි මම ඔබට කියන්නේ මේ කියලා යම්කිසි කෙනෙක් කියනවා නම් අන්න එයා තමයි ලෝභය අත්තරිය කෙනා සංයුත්ත නිකායේ ඕගතරණ සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ ළඟට දේවතාවෙක් ඇවිල්ලා අනවා නිදුකාණනි ඔබ වහන්සේ මේ නිමොක්කය පමුක්කය දන්නේ කොහමද? නිමොක්කය පමුක්කය ඔබ වහන්සේ ඕකේ තරණය කළේ කොහමදයි කියලා අනකොට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මම මේ මේ දේවල් කළා මේ විදිහට කළා එතකොටයි මම ඕගේ තරණය කළේ මේ මහා කෙලෙස් සාගරේ තරණය කළේ කියලා පවසන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඕගේ මම දන්නෙත් නෑ තරණය මම දන්නෙත් නෑ කිසිවක් නොකර සිටියේ මා නොදැනුවත්වම ඈතර වුනමි. එහෙනම් මොකවත් කරන්නේ නැතුව වැඩ නවත්වාම එයා රහත් වෙනවා. වැඩ කරන තාක්කල් ක්‍රියාවක් පවතිනවා. ක්‍රියාවක් තියෙන තාක්කල් කර්මයක් නිර්මාණය වෙනවා. කර්ම තියෙන තාක්කල් ඉපදෙනවා. අන්න දේවතාවා තේරුම් ගත්තා තථාගතයන් වහන්සේ සසර ඈතර කරපු තථාගතයන් වහන්සේ උන්වහන්සේ කෙලෙස් සාගරයෙන් ඈතර වුණා කියලා විශ්වාස කරනවා. එහෙනම් මේ මෝහය කියන එක අයින් කරන්න. මම මෝහය අයින් කරනවා කියන මෝහය අයින් කරන්න ඕනේ. මෝහය අයින් කරන්න මට ප්‍රඥාව තියෙනවා කියන මෝහය අයින් කරන්න ඕනේ. මම මේ හැම දෙයක්ම මෝහයයි කියලා සැක කරනවා. හැම දෙය තුළම මෝහය පවතින බව විශ්වාස කරනවා. මේ විචිකිච්ඡාව ඉස්සල්ලාම මෝහයන් ඒක ඉස්සල්ලාම අයින් කරන්නට ඕනේ. එහෙනම් මේ නාම රූප හැම දෙයක්ම ලෝභ දේශ මොහ වල ප්‍රතිරූපයක් ස්වરૂපයක් නිර්මාණයක් පරිවර්තනයක්. එහෙනම් මේ සෑම දෙයක් තුළම ලෝභ පවතිනවා, ද්වේෂ පවතිනවා, මෝහ පවතිනවා. සියල්ල අත්තරපු කෙනා ළඟට ගිහින් ඔබ වහන්සේ තුන් සිවුර අත්තරින් නැත්තේ ඇයි? අනේ ඒක දීලා බෑ කියලා කියනවා. එහෙනම් ඒකට යා ලෝභ වෙලා යම් කිසි කෙනෙක් සීවරේ හොරකම් කරන්න හදනවා නම් උදුර ගන්න හදනවා ඒක බොහොම හමාරුවෙන් ඒක පරිස්සම් කරගන්නවා උදුරලා අතේ තියාගන්නවා ඒ කියන්නේ ඒකට විරුද්ධ වෙනවා ද්වේෂ වෙනවා එහෙනම් තුන් සිවුර එළිය වැටෙනකොට තිබිය යුතුයි තුන් සිවුර මගේ ඔළුව යට තිබිය යුතුයි කියලා විශ්වාසයක් දරනවා එහෙනම් තුන් සිවුර ඔළුවට තිබිච්ච කිසිම කෙනෙක් රාත් වෙලා නැති බව එයාට දැනගන්න පුළුවන්කමක් තිබිලා නැහැ. තුන් සිවුරන් නැතුව තමයි තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් උනේ. එහෙනම් අරියත් බෝධියට මොකටද තුන් සිවුර ළඟ තබාගෙන ඇස්සරගෙන ඒක දිහා බලාගෙන ඉන්නේ. එහෙනම් මේ විදියට අපි සිවුරු පාත්‍ර වලට මුලා වෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. තථාගතයන් වහන්සේගේ ධර්මයේ කියන මේ ඔරුවට අපි මුලා වෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. පඬිත සේවනය තුල කල්යාණ මිත්‍රයන් තුලින් අපි මුලා වෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මානනී තථාගත නිසා මාව විශ්වාස කරන්න එපා. මා කියන ධර්මය නිසා විශ්වාස කරන්න එපා. කාලයට ඔබින නිසා විශ්වාස කරන්න එපා. තර්කයට ගැළපෙන නිසා විශ්වාස කරන්න එපා. තථාගතයන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව නිසා විශ්වාස කරන්න එපා. ප්‍රඥාවත් එක්ක මිශ්‍ර කරලා බලන්න, Taman තුලින් සාකච්ඡා කරලා බලන්න, Tamanට ප්‍රත්‍යක්ෂ වුණාද කියලා බලන්න. එහෙම වෙනවා නම් පමණක් පිළිගන්න. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය කොච්චර නිර්මලද කියලා කියනවා මේ සෑම රූප පිණ්ඩයක් තුළ පවතිනා වූ ඒ මුලාවල් 32ටම අවු නොවි නිර්වාණයට අදාළ විදියට මේ නාම රූප පාවිච්චි කරන ධර්මය තමයි කියන්නේ. එහෙනම් අපි මේ ලෝකයේ ධර්මයේ දකිනවා නම් ඒ දකින්නේ තථාගතයන් වහන්සේ. තථාගත තථාගතයන් වහන්සේ දකින්නකොට අපට දැනෙන්නේ ධර්මය නම් ඒ දැකලා තින්නේ ධර්මය. එනම් මේ ගහක් කොළක් දකින්නකොට සත්වේ පුද්ගලයේ මිනිසෙක් දකින්නකොට මේ සෑම වස්තුවක් දකින්නකොට අපට ධර්මය පේනවා අන්න ඒක අපි දැකපු ධර්මය මගේ ප්‍රඥාවට අවුණයි කියලා සන්තෝෂ වෙනවා නම් එයා මුලා වුණා. එයා යම්කිසි ධර්මයක් මේ ගස්කොළන් වලින් දකිනකොට මට විතරයි මේක ප්‍රත්‍යක්ෂ වුණේ කියලා උඩඟු වෙනවා නම් අන්න එයා මුලා වුණා. එහෙනම් යම්කිසි නාමයක් රූපයක් දැක්කාම එයා ඒකෙන් චතුරාර්ය දැකලා එයා සන්තෝෂ වෙලා චතුරාර්ය සත්‍ය මට මේ ගහෙන් පෙනුණායි කියලා එයා ඒකට සන්තෝෂ වෙනවා නම් ඒක තුලින් මත් වෙනවා නම් අන්න ඒ ධර්මයට මුලා වුණා. එහෙනම් අපි මේ ලෝකයේ දකින දේවල්, ඇයෙන දේවල්, පෙනෙන දේවල්, ඇඟෙන දේවල්, සිතන දේවල් කියලා ගත්තාම මේ සෑම දෙයක් තුලින්ම ප්‍රඥාවට ගෝචර වෙන මුලාවල් තියෙනවා, කායානු මට්ටමින් ගෝචර වෙන මුලාවල් තියෙනවා, වේදනාව නිසා, දුක නිසා මුලාවල් ඕනතරම් තියෙනවා. බඩගින්න වැඩි වෙනකොට මොනතරම් තරහා යනවද අපට? බඩගින්න වැඩි වෙනකොට කාගෙන කාගෙන යනවා කරනවා පත්‍යවේක්ෂාවක් නැහැ කිසිම සීලයක් විනයක් නැහැ එහෙනම් මේ බඩගින්න කියන වේදනාව දුක දැනෙනකොට අපි පුදුමාකාර මුලාවක් වෙනවා අපේ ಗುಣධර්ම අතුරුදාන් වෙනවා එහෙනම් කායික වශයෙන් මුලා නොවිය යුතුයි වේදනාත්මක වශයෙන් මුලා නොවිය යුතුයි මේ නාම රූප වලින් දකින්නා වූ නිර්වාණ ධර්මය තුලින් මුලා නොවිය යුතුයි සිතිවිලි වලින් අපිට අවබෝධ වෙන්නා වූ ඥාන වලින් අපි මුලා නොවිය යුතුයි ඒ නිසා තමයි තථාගතයන් වහන්සේගේ ගුණ උන්වහන්සේ කවදාවත් දේශනා කළේ නැහැ නැහැ. හේතුව ඒ ගුණවලට උන්වහන්සේ බැඳිලා නැහැ. තථාගතයන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට උපස්ථාන කරන ශ්‍රාවකෙක් බවට පත් වෙලා සියල්ලන්ගේ සේවකයා සැබෑ නායකයා කියන එක තථාගතයන් වහන්සේගේ ජීවිතයේ උන්වහන්සේ ජීවත් වෙලා පෙන්නවා. එහෙනම් අපි මේ මිනිස් ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ අපි තරේම විශ්වාස කළ යුතු සම්මා දුක්ඛියක් තමයි මේ සෑම රූප කලාපයක්ම පින්ඩයක්ම ඇදිලා තියෙන්නේ දෙතිස්මා තලයෙන් එහෙනම් ලෝභ 32ක් තියෙනවා මෝහ 32ක් තියෙනවා ද්වේෂ 32ක් තියෙනවා එකකින් බේරෙනකොට තව එකකින් මං අවු වෙනවා විනාශ කරන්නේ නැහැ කියන ද්වේෂය අයින් කරනකොට ආරක්ෂා කරන්න ඕනේ කියන ලෝභයට අවු වෙලා නැද්ද ආරක්ෂා කරන්නේත් නැහැ මම මේක විනාශ කරන්නේත් නැහැ කියලා කියනකොට ආරක්ෂා කරන්නත් නැතුව විනාශ කරන්නත් නැතුව එකක් නඩත්තු කරනවා නේද? ඒ මුලාවට වුනේ නැද්ද? එහෙනම් යම්කිසි කෙනෙක් ඉලෙක්ට්‍රෝන වලින් බේරෙනකොට පොට්‍රෝන වලට ගින් හෙතෙනවා දන්නේම නැහැ. ඉලෙක්ට්‍රෝන පොට්‍රෝන වලින් අයින් වෙනකොට දන්නේම නැහැ. නියුට්‍රෝන ගත වෙලා. එහෙනම් මේ ලෝභ දේශ මොහ කියන ධර්මතාවය එක්තරා ක්‍රමයකට සැකසිච්ච මේ ලෝකයේ හැමතැනම පවතින ධර්මතාවයක්. එහෙනම් මේ ධර්මතාවය ප්‍රඥාවෙන් දැකලා යම්කිසි භාවනා යෝගියෙක් මේ තුනේ නිදාස් වෙනවා ඒ කාන්ත වශයෙන්ම එයාගේ නිවන නවත්තන්න පුළුවන් කමක් නැහැ. එයාගේ ප්‍රඥාව කිසිම කෙනෙකුට සීමා කරන්න පුළුවන් කමකුත් නැහැ. එහෙනම් මේ සෑම නාමයක් රූපයක් තුළ පවතිනා වූ මෝහය මට්ටම් 32 න් දකිමු. පළවෙනි මට්ටම තමයි දැක්ක ගමන් ගාපනවා වෙනවා නම් ඒ පාඨවි මට්ටමේ මෝහය ඒක අයින් කරපු ගමන් අපිට පේන සතරමා භූත අන්න ඒ ආපෝ මට්ටමේ මෝහය ඒක අයින් කළාම ගසත් අයින් කළා සතරමා භූතත් අයින් කළා අන්න සිටිවිලි වශයෙන් පවතිනවා ඒක වායෝ මට්ටමේ මෝග වචන වලින් තියෙන මෝහ එහෙනම් මේ හැම දෙයක්ම අයින් කළා මම නිදාසුණා කියලා නිදාසුන් නැහැ එක ගාක් අයින් කරාට තව ගස් කෝටියක් ඇත එහෙනම් මේ වගේ තවත් අඹ ගස් ඇතයි ඇතද කියලා අහනවා නම් ඒ කියන්නේ තවත් අඹ ගස් තියෙන බව ඒගොල්ලෝ විශ්වාස කරනවා එහෙනම් එහෙනම් මේක අයින් කරලා මම සියලුම නාම රූප අයින් කළා මුලාවෙන් අයින් වුණා කියලා කියනවනම් ඒකට වඩා ලොකු මුලාවක් මේ ලෝකේ කොහෙවත් නැහැ. එහෙනම් අපි එක එක මට්ටම් වලින් බේරෙනකොට ඊළඟ මට්ටමට අවු වෙනවා. ඊළඟ මට්ටමින් බේරෙනකොට ඊළඟ මට්ටමට අවු වෙනවා. එහෙනම් ක්‍රමානුකූලව මේ මට්ටම් 32ම තේරුම් අරගෙන මට්ටම් 32ම මෝහය අයින් කරන්න පුළුවන් නම් ඒ කාන්ත වශයෙන්ම මේක වඩන ස්ථානයේදීම එයා අනාගාමි ඵලයටපත් වෙච්ච ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. එහෙනම් මෝහය පිළිබඳව අපට ලැබිච්ච මේ ධර්ම අනුශාසනාව මේ කමඨාන නිතර නිතර සීකරමු මම මේ මොහොතේ මෝහයට අවුනාද ලෝභයට අවුනාද ද්වේෂයට අවුනාද ත්‍රිපරිවට්ටම් කියන ධර්මතාවය තුලින් තුන් ආකාර ධර්මතාවයේ නිර්මාණය වෙච්ච මේ සෑම නාමයක් රූපයක් තුලින් මේ తප්පරේ මං අවුලා ඉන්නේ කෝකටයි කියලා සීය වඩනවා නම් එයා තුනකටම අවුලා නැති උත්මයෙක් බවට පත් වෙනවා ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මහණනි මේ ලෝකේ ජීවිතයේ ඉදීම නවත්තන්න නම් 100 වඩන්න 100ට විතරයි කර්ම නවත්තන්න පුළුවන් හැකියාව තියෙන්නේ. එහෙනම් ලෝභයටත් අවුෙන්නේ නැතුව, ద్వේෂයටත් අවුෙන්නේ නැතුව, මෝහයටත් අවුෙන්නේ නැතුව මේ ලෝකේ ජීවත් වෙන්නට නම් අපි චිත්තානුපස්සනාව වඩන්නට ඕනේ. එහෙනම් අපට මේ ගස්කොලන් පේනවා මේ ගස්කොලන් නෙමෙයි අපට පේන්නේ. ගස්කොලන් කියන මේ නාමයේ රූපය තුලින් මුලාවක් අපට පේන්නේ. වටිනා පැලයක් මේක තේක්කපුර්ත පැලයක් කියලා කියනනම් ගාපෙනුන්නේ වටිනාකම පෙනුන වුණා. ඒ මෝහයට අපි ආවුණා. මේ විදියට එක නාමයක රූපයක එක වස්තුවක ඕනතරම් මුලා තියෙනවා. එකකින් ගැලවෙනකොට තවත් එකකින් අවුවෙන්න. ඒ වගේම මේ නාමයක රූපයක ඕනතරම් මේ වස්තුවල द्वේෂය තියෙනවා. එකකින් ගැලවෙනකොට තවත් එකකින් අවුවෙන්න. මේ නාමයක රූපයක මේ වස්තුවක ඕනතරම් ලෝභය තියෙනවා. එකකින් අවුවෙනකොට අනිත් එකකින් බේරෙන්න එකකින් බේරෙනකොට තව එකකින් අවුවෙන්න එහෙනම් අපි ගත කරන සෑම තප්පරයක් ගානේ චිත්තානුපස්සනාව වඩන්නට ඕනේ සෑම මොහොතක් ගානේ සීය පීටවන්නට ඕනේ එහෙම තියෙන්න පුළුවන් නම් තුන් ආකාර ධර්මතාවයට නිදාස් වෙච්ච අවුවෙන්නේ නැති විඥානය බවට පත් වෙනවා එයා තමයි තථාගතයන් වහන්සේගේ ශාසනයේ අරියත්ෝදයෙන් පිරිණිවන කෙනා එහෙනම් අද හිඳලා අපි මේ තුන්ආකාර ධර්මතාවයෙන් නිදාස් වෙන්නටත් අභිනන්දන සූත්‍රයට අනුව අනාගාමි ඵලයටපත් වෙන්නටත් සෑම මොහොතක් ගානේ සිහිය පවත්තමු ගසක් පේනවද ඒත් නාම රූපය පේනවද ගස පේනවද ඒකේ අලංකාරය පේනවද ගස පේනවද ගැටීම වැටෙනවද ගස පේනවද ඇලීම වැටෙනවද ගස පේනවද ඒ නිසා කම්පනයක් අට ගන්නවද ගස පේනවද සතරමා භූතය පේනවද ගස පේනවද ඒ ඇති වෙලා තියෙන නිර්මාණය පේනවද මේ විදියට අපි එකින් එකට ගවේෂණය කරන්න පුළුවන් නම් ඇත්තටම අපට ලැජ්ජා හිතෙනවා අපට දුක හිතෙනවා මොනතරම් අඩුපාඩු මන් තුළ තිබිලාද මෝහය කියන නමින් මොකවත් අදලා නැහැ ලෝභය කියන නමින් මොකවත් අදලා නැහැ ද්වේෂය කියන නමින් මොකවත් අදලා නැහැ අදන්න පටන් ගෙනවත් නැහැ කියලා අපට තේරෙනවා එහෙනම් මේ తප්පරේ හිඳලා අපි මේ ධර්මතාවය වඩන්නට ඕනේ. මේ මොහොතේ හිඳලා තථාගතයන් වහන්සේගේ සරණ යන්නට ඕනේ. අපි මේ දක්වා ලෝභයේ සරණ ගියා, ద్వේෂයේ සරණ ගියා, මෝහයේ සරණ ගියා. ඒ නිසා තමයි ආවල් තැන හොඳයි අපට විවේක ගන්න. ආවල් තැන හොඳයි මාස තුන ගත කරන්න. ආවල් ස්ථානේ හොඳයි ගස්කොලන් තිනවා. එතන සන්තෝෂයි හිටියාම ආවල් ප්‍රදේශයේ හොඳයි. එතන හිතවත් අය ඉන්නවා. මේවා මුලාව නෙමෙයිද? ඒ ස්ථානෙට බැඳිච්ච දේවල් ලෝභය නෙමෙයිද? එතන හොඳ හොඳයි කියලා මෙතනට පිටපාන්නේ දේශේ නෙමෙයිද? එහෙනම් මේ ලෝකයේ ලෝභ දේශ මොහ සරණ ගියා කියන එකට මීට වඩා සාක්ෂියක් අවශ්‍යද? එහෙනම් අද ඉඳලා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි තථාගත ශ්‍රාවක සංඝං සරණං ගච්ඡාමි කියලා අපේ තුනුරුවන් සරණ යමු මේ සෑම මොහොතක් තුළම ලෝභ දේශ මොහ වලින් මම මුලා වෙනවා දසමාර සේනාව එලවලව මට ගසනවා මට ඉන්න තැනක් නැහැ විවේක ගන්න තැනක් නැහැ ඉඳගෙන ඉන්න ආසනෙන් ලෝභ දේශ මොහ හට ගන්නවා දකින්න දේවල් වලින් ලෝභ දේශ මොහ හට ගන්නවා ඇයෙන දේවල් වලින් ලෝභ දේශ මොහ හට ගන්නවා සෑම තප්පරයක් ගානේ මං කෙලෙස් වල වලට ගොදුරු වෙනවා අහෝ මගේ විපතක මාත මං කොහාටකින් ඉපදෙයිද දන්නේ මේ තරම් කෙලෙස් වැඩෙනවා මේ තරම් අකුසල වැඩෙනවා ලෝභ ද්වේෂ මෝහ වලට මං කොටු වෙලා මං ක්‍රමානුකූලව මුලාවට විනාශයට යනවා මේ නිසා මං අද ඉඳලා සිහිය පවත්නවා මේ කිසිම ලෝභ ද්වේෂ මෝහ වලට අවු වෙන්නේ නැතුව ඉන්න නම් මේ සියලුම දේවල් ඇදිලා තියෙන ලෝභ ද්වේෂ මෝහ වලින් නිසා කිසිම දෙයකට අවු වෙන්නේ නැතුව මාගේ විඥානේ මං පරිස්සම් කරනවා සිහිය තමයි මට තියෙන එකම ආරක්ෂාව තථාගත ධර්මානුකූල ආරක්ෂකයා ධර්මය එහෙනම් ධර්මයේ තදින් අල්ලා ගත්තාම ධම්ම ධර්මයේ තමයි ධම්මචර්යාව රකින්නේ. එහෙනම් ධම්මෝ රක්කති ධම්මචාරී කියන ධර්මතාවයට අනුව අපි මේ ලෝකයේ පවතිනා වූ සෑම නාමයක් රූපයක් තුලින් ලෝභය, ද්වේෂය, මෝහය කියන මේ ධර්මතාවයන් වලට අසුන වී ජීවත් වෙමු. නිතර නිතර මේ ධර්මය මෙනෙහි කරමු. නිතර නිතර සීතබාගමු. චිත්තානුපස්සනාව මේ තප්පරේ ඉඳලා වඩමු. මේ ලබාපු ධර්ම අනුශාසනාව කමඨාන මේ අවබෝධය මේ ප්‍රඥාව මේ ලබාපු මිනිසත් භවයේ තුල ඒකාන්ත වශයෙන්ම අරියත් බෝධියටපත් වෙන්න අභිනන්දන සූත්‍රයට අනුව ඒකාන්ත වශයෙන්ම අනාගාමි ඵලයටපත් වෙන්න මේ ධර්ම ඥානය අවබෝධය අප සියලු දෙනාටම ඒකාන්ත වශයෙන්ම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරය සියලු දෙනාටම තෙරුවන්